ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම වටේපොළ ධර්ම වික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මෙල්සිරිපුර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු මස්පිඤ්ඤේව ව්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිම් හේ සමනකේ ලෝකංච පඤ්ඤපේමේ ලෝක සමුදයංච පඤ්ඤපේමේ ලෝක නිරෝධංච පඤ්ඤපේමේ ලෝක නිරෝධ ගාමිනිංච පටිපදන්ත පඤ්ඤපේමි සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතිනේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය විදස් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. අද මම ධර්මදේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ එන රෝහිතස්ස සූත්‍රය පදනම් කරගෙන ලෝක සමුදය සම්බන්ධව තමයි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් සූත්‍ර කීපයක තියෙන කොටස් මේට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ත්‍රිපිටක බුද්ධ ජයන්තියේ සංයුක්ත නිකායේ පළවෙනි පොතේ 118 වෙනි පිටුවේ මෙන්න මේ සූත්‍ර දේශනාව රෝහිතස්ස සූත්‍රය පෙන්වනවා. මාතුකා කර ගාථාවත් ඒ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයි. එතකොට භාගතුන් වහන්සේ ලෝකයේ සමුදය ලෝකේ Nirodhe ලෝකේ කියන්නේ මොකක්ද මේ ඔක්කොම දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි මේ ඔයිතස් සූත්‍රය මේකේ පදනම අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ දේවතා සංයුත්තේ පින්නතන තියෙන්නේ දෙවිවරු භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ විවිධ ධර්ම ගැටලු සාකච්ඡා කරපු ඒ නැත්තම් භාගතුන් වහන්සේ විසින් ඒ දේ දේවතාවන්ට දේශනා කරපු ධර්මයක් ඉතින් මේ දෝයිතස්ස කියන දිව්‍ය පුත්‍රයාත් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ කෙනෙකුට ගමනක් ගිහිල්ලා, පයින් ගිහිල්ලා වගේ මේ ගමනක් ගිහිල්ලා මේ ලෝකයේ කෙලවර දකින්න පුළුවන්ද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙම පුළුවන් කමක් නැහැ. දෝයිතස්ස ඒ ගමනක් ගිහිල්ලා නම් එහෙම මේ ලෝකයේ කෙලවර දකින්න පුළුවන් කමක් නැහැ කියලා පෙන. එහෙනම් භාගතුන් වහන්සේ ඒක මම පිළිගන්නවා මොකද මම මේ පෙර භවයක එ르දිමත් තාපසයෙක් කියලා ඉපදුනා. ඉතින් මගේ හැකියාව කොහොමද කියනවා නම් භාගතුන් වහන්සේ මට දක්ෂ දුනුආයේ තල්ලත්තක් හිල් කරන වෙලාවෙ ඊතලෙන් ඉඳලා තල්ලත්ත හිල් කරනේ ඉරෙන වෙලාව අසුරක් ගන්න මොහොතක්වත් නැහැ නිසා කුඩා වෙලාවක්. ඒ වෙලාවේ ඒ සක්වල මේ කෙරවල ඉඳන් එහා කෙරවලට පයින්න පුළුවන්. පැනලා දුවන්න පුළුවන්. ඒ වගේ හෘදයක් මට තිබුණා. ඒතර සක්වල කියපුවම පෙන්නතුනේ භාගතුන් වහන්සේ සක්වලක් කියලා පෙන්නන්නේ මේ 31 තලයට. හ්ම් බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා, දිව්‍ය ලෝක 6ක් තියෙනවා, මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඒ වගේම සතර අපාය තියෙනවා මෙන්න මේ ඉරස් කඳක් එක්ක තියෙන මෙන්න මේ කොටස තමයි මේ සක්කලක් කියලා කියන්නේ ඒකේ දිවයින් හතරකුත් පෙරනවා අපි මේ ඉන්නේ ඒක ජම්බුද්දීපය කියලා පෙන්නනවා අපර ගෝයානේ කියලා තියෙනවා පූර්ව විදේ උතුරු කුරු දිවයිනේ කියලා දිවයින් හතරකුත් තියෙනවා ඉතින් මේ සක්කල එක කෙරවලේ ඉඳන් එහා කෙරවලට අඩියක් තියලා යන්න පුළුවන් පැනලා දුවන්න පුළුවන් ඒ වගේ සක්වලින් සක්වලට පැන පැන දුවන්න පුළුවන් කෙනෙක් තමයි මේ රෝහිතස්ස කියලා කියන්නේ පෙර භවයක. එහෙම උන්වහන්සේ කියනවා මට ඒ කාලේ අවුරුදු 100ට වඩා ආයුෂ තිබුණා. ඉතින් අවුරුදු 100ක් අවසාන කාලේ මම මේ ලෝකයේ කෙලවර හොයාගෙන දුවන්න පටන් ගත්තා. ඉතින් මේ දුවන්න පටන් ගත්තා කියන්නේ පැසිකිලි කැසිකිලි යන වෙලාව, කන්න බොන්න නැවතින වෙලාව හැර විවේකයක් ගත වෙලාවක් කර අනිත් හැම වෙලෙම අවුරුදු 100ම දීවා කියනවා. හැබැයි මට ලෝකයේ කෙලවරක් හොයාගන්න බැරි වුණා, විශ්වයේ කෙලවරක් හොයාගන්න බැරි වුණා. මගදීම මට කලුරිය කරන්න වුණා භාගතුන් වහන්සේ. තේන්න මම දන්නා මේ ලෝකයේ කෙලවර මෙහෙම ගමනක් ගිහිල්ලා නම් ඉවරක් කරන්න බැරි බව මටත් තේරුණා කියලා කියනවා. එහෙනම් ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ ලෝකයේ කෙලවර කොහොමද මේ ලෝකේ කෙලවර හොයාගන්නේ? කවුද මේ ලෝකයෙන් නික්මෙන්නේ? අන්න ඒ වෙලාවේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඉමස්මිඤ්ඤේව ව්‍යාමත්තේ කලේබරේ සංඤ්ඤිමේ සමනකේ ලෝකංච පඤ්ඤපේමි. ලෝකය කියලා කියන්නේ මෙන්න මේ බඹයක් විතර උසට තියෙන මේ පැවැත්ම මනසත් එක්ක හිතත් එක්ක තියෙන මේ කයත් එක්ක තියෙන පැවැත්මම තමයි ලෝකය කියලා කියන්නේ. මොන බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලෝකය එතකොට මේ ලෝකේ තියෙන්නේ අපේ මේ පැවැත්ම තුළමයි. ඒ කියන්නේ මේ සත්‍යයක් කියලා කුජලයක් කියලා කෙනෙක්ව හඳුන්වනවානේ. අනේ පැවැත්මම තමයි ලෝකේ තියෙන්නේ. එතකොට ලෝක සමුදේ ලෝකේ මේ ලෝකේ කියන තැන මේක හැදෙන්නේ කොහොමද කියන එකක් තියෙන්නේ මෙතනමයි. එයාගම ලෝකය නැති කරන්නේ කොහොමද කියන කාරණාවත් නැතිවීම කියන කාරණාවත් තියෙන්නේ මෙතනමයි ලෝක නිරෝධය. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන්නේ මෙතක මෙතනමයි. එහෙනම් දැන් මේ පෘථුවිය විශ්වය ඕක නෙවෙයි පින්නතුනේ ලෝකය කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ මේ දේශනාවත් එක්ක. මොකක්ද එහෙනම් ලෝකය කියලා කියන්නේ? මේ ලෝකය කියලා කියන්නේ පින්නතුනේ මේ බඹයක් විතර උසට තියෙන මේ සිතත් එක්ක බැඳිච්චේ මේ පැවැත්මම තමයි. එතන මේකේ තව ලෝක සූත්‍රය කියලා ඒ සංයුත්ත නිකායේ තව සූත්‍රයක් පෙන්නනවා. භාගතුන් වහන්සේ එතන පෙන්වන්නේ මේ ආයතන හය සලායතන කියලා කියනානේ. චක්කායතනය කියලා කියන ඇහත් එක්ක සම්බන්ධ වෙච්ච ඇහත් රූපයත් ඒ වගේම චක්කු විඥානයත් එක්ක සම්බන්ධ වුණාම එතන ඇති වෙන්නා වූ ඒ ආයතනයට කියනවා චක්කායතනය. ඇහත් එක්ක සම්බන්ධයි. කනත් එක්ක සම්බන්ධ වෙලා එතන දෙනවා සෝතායතනෙ. ඒ වගේම ගානායතනෙ, නහයත් එක්ක, දිවත් එක්ක ජීවායතනෙ, කයත් එක්ක කායායතනෙ. ඒ වගේම මන තියෙනවා හෘදවස්තියේ මේ ලේ ධාතුව ආධාර කරගෙන ඒකේ ඔපයක් තියෙනවා, ප්‍රසාදයක් තියෙනවා, වස්තු රූපය කියලා ඒක ආධාර කරගෙන මන ආයතනෙ කියන එකකුත් තියෙනවා. එතකොට මෙන්න මේ ආයතන 6 හටගන්න කල්ලි ලෝකේ හටගන්නේ කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ සලායතන හටගන්නේ කොතනද? එතන තමයි ලෝකේ තියෙන්නේ. එතකොට තව පිහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ගොඩක් අය අහලත් ඇති. මේ ලෝකේ මොකක් මතද පවතින්නේ කියන කාරණාව පෙන්න මේ ලෝකේ තියෙන්නේ කුමක් මතද? ලෝකේ පිහිටන්නේ මොකක් මතද කියලා පෙන්නනවා. පිහිට සූත්‍රය. එතන ඒකේ සංයුක්ත නිකායේ තියෙන සූත්‍ර දේශනාවක් එතනත් වෙනවා. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ පිහිටන්නේ දුක මතමයි. එහෙනම් දැන් එතනදී අපි ලස්සන දෙයක් දැන් මෙතන පැහැදිලිව පේනවා. එහෙනම් ලෝකයේ පවතින එහෙම නැත්නම් ලෝකය කියන එක පිහිටන්නේ දුක මත නම් මේ දුක කියන්නේ මෙහෙනම් පින්නතුනේ ලෝකයේම තමයි. දුක පිහිටන යම් කිසි තැනක් තියෙනවා නම් එතන තමයි ලෝකය කියලා කියන්නේ. ඉතින් මේක අර දුක්ඛ සූත්‍රය, ලෝක සූත්‍රය කියලා මේ අභිසමය සංයුත්තේ මේ සංගීත නිකායෙ මේක පෙන්නනවා. ඒ වගේ මේ දුක්ඛ සමුදය, ලෝක සමුදය කියලා මේ වේදනා සංයුත්තේන සූත්‍ර දේශනාවල මේ කාරණාවම තව විදිහකින් පෙන්නනවා පෙන්නතුනේ. ඉතින් අපි මේක පොඩ්ඩක් විස්තර කරලා දැනගන්න ඕනේ ලෝක සමුදය නද මාත්‍රකාව මේ ලෝකේ හටගන්නේ කොහොමද කියන එක. දැන් මේ විශ්වය ග්‍රහ ලෝක හටගන්න ඒ ආකාරය ගැන ඒක නෙවෙයි. ඒක වෙනම මේ විශ්වය හටගන්න හැටි මේ කොහොමද ලෝක ධාතු හටගන්නේ කියන කාරණාව ඔයත්තන්ට පුළුවන් දැනගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් තියෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ ලෝකයේ ඒ ඒ කියන්නේ විශ්වය හට ගැනීම ඒ මන්දාකිනි ආදී මේ වගේ හට ගැනීම ගැන පේනවා. එතකොට මෙතන අපිට පෙන්වන්නේ මේ බම්බයක් විතර උසට තියෙන මේ පැවැත්ම. මේ පැවැත්ම තුළ කොහොමද මේ ලෝකේ හටගන්නේ කියන කාරණා. එහෙනම් අපි ඒක පොඩ්ඩක් බලමු විස්තර කරලා. දැන් අපිට අපේ ජීවිතේ මේ ලෝකයේ දුක එහෙනම් දුක කියන තැන ලෝකේ තියෙනවා කියලා පෙන්වන්නේ එහෙනම්. එහෙනම් දුක තියෙන පැවැත්ම එහෙනම් අපේ තියෙන ජීවන ජීවිත පැවැත්ම තුලම තමයි මේ ලෝකයේ තියෙන්නේ. එහෙනම් මෙතන මේ දුක්ඛය කියන එක තව තැනක පෙන්වනවා භාගතුන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. සැකීම කියනවා නම් මහණෙනි මේ පංච උපාස්කන්ධය සකස් වෙන්නේ කොතනද? අන්න එතන දුකයි කියලා කියනවා. එහෙනම් දැන් තව සම්බන්ධයක් හොයාගන්න පුළුවන් අපිට මෙතනදී. ඒ තමයි මේ ලෝකය කියලා කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කියලා කිව්වත් එකයි එහෙම නැත්නම් මේ දුක පිහිටන තැන කිව්වත් එකයි මේ අපේ ජීවන පැවැත්ම කිව්වත් එකයි. මේ ඔක්කොම කියන්නේ එකම දෙයකට. ඒකම තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ පෘථුවිය කියන එකේ තියෙන පින්නතුනේ රූපස්කන්ධය විතරයි. රූපේ පමණමයි තියෙන්නේ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඉතුරු හතරම පවතින්නේ අපේ පැවැත්මත් එක්කම. දැන් මේ පැවැත්මත් එක්කම අර තියෙන රූපස්කන්ධයක් තියෙනවා වේදනාස්කන්ධය තියෙනවා සංඥාස්කන්ධය තියෙනවා සංකාරස්කන්ධය තියෙනවා විඥානස්කන්ධය කියන පංච උපාස්කන්ධය මෙතන තියෙනවා එහෙනම් ලෝකයේ තියෙන තැන අපි දැන් හොයාගත්තා එහෙනම් යම් කිසි තැනක දුකක් පවතිනවා නම් ඒ දුක පවතින තැන ලෝකයේ පවතිනවා කියන කාරණාව අපිට තේරෙනවා දැන් එතකොට වෙනතුනේ මේක චුට්ටක් තව ටිකක් අපි විස්තර කරලා බලමු. දැන් වෙනතුනේ අපි දන්නවා අපි මේ ලෝකයේ එහෙම නැත්නම් මේ පැවැත්ම දුක දුක්ඛේ මොකද්ද කියන කාරණාවත් පෙන්නනවානේ භාගතුන් වහන්සේ පළවෙනි ආර්ය සත්‍ය මේ මේ සූත්‍ර දේශනාවෙම පෙන්නතුනේ තව විදිහකට පෙන්නවා මේක මේ බම්බයක් විතර ඉහළට මේ බම්බයක් විතර ඉස්මොදෙන් ඉඳන් දෙපළ දක්වා තියෙන මේ පැවැත්ම තුළ ලෝකයේ පෙන්වන ලෝක සමුදය පෙන්වන ලෝක නිරෝධය පෙන්වන නිරෝධගාමිනී ප්‍රතිපදාව පෙන්වනවා කියලා පෙන්වනවානේ. තව තැනක මේක පෙන්වනවා මේක දුක්ඛ සමුදයක් තියෙන්නේ මෙතන දුක්ඛ දුක්ඛයේ තියෙන්නේත් මෙතන දුක්ඛ සමුදය තියෙන්නේත් මෙතන දුක්ඛ නිරෝධය තියෙන්නේත් මෙතන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව තියෙන්නේත් මෙතන කියලා පෙන්වනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙතන තියෙන බව භාගතුන් වහන්සේ පෙන්වනවා. මෙතන පණවන්න පුළුවන්. මෙන්න මේක අවබෝධ කරගත්තොත් අන්න ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේ ගමනක් ගිහිල්ලා බෑ. එහෙනම් මෙන්න මේ අවබෝධය ඇති කරගන්නයි ඕනේ. එහෙනම් අපි මෙතන ලෝක සමුදය වෙන හැටි අපි දැනගන්න ඕනේනේ. එහෙනම් මේකට පහසුම දේ තමයි මේ ආයතනත් එක්ක ඇතිවෙනා වූ ලෝකය ගැන අපි ඉගෙන ගන්න එක. හ්ම් සුතමේ ඥාණයෙන් දැනගෙන ඒක තව තව හිතපුවම චින්තාමේ ඥාණයට යනවා. තවත් ඒක දිගින් දිගට හිතනකොට ඒක භාවනාත්මක ඥානෙට ගිහිලා ප්‍රඥා පාල අවබෝධ වෙනවා. අවබෝධ ඥානයටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ අපේ සලායතන පොඩ්ඩක් අපි කතා කරොත් එහෙනම් චක්ඛායතනය ගැන බලමු ඉස්සෙල්ලා. ඇහැ. දැන් ඇහැ පින්නතුනේ ඇස තියෙන ඇසේ තියෙන පින්නතුනේ ප්‍රසාදයක්. ඇසේ ප්‍රසාදයක් තියෙන. ඒ චක්කු ප්‍රසාදය කියලා තමයි ඒකට ඒක පෙන්වන්නේ. ධර්මයේ පෙන්වන්නේ ඇහි තියෙන ප්‍රසාදයේ චක්කු ප්‍රසාදය. ඒ ප්‍රසාදයේ තමයි අර බාහිර තියෙන රූපවල ඒ කියලා කියන්නේ ගස් ගල් පර්වතෝයි තියෙන හැම දෙයකම වර්ණ සටහන මෙන්න මේ හැටෙනවා. හැබැයි කෙන්න අනිවාර්යයෙන්ම ආලෝකයේ තියෙන්න ඕන ආලෝකය හරහා තමයි හැට ඒ වර්ණ සටහන හැට සම්බන්ධ වෙන්නේ. එහෙනම් අන්ධේකට නම් ওই වර්ණ සටහන එන්නේ නැහැ. මොකද එයාගේ අර ප්‍රසාදේ හදන්න යාට පින නැහැ. පෙර පින නැත්තම් පෙර කර්මයක් සකස් වෙලා නැත්තම් ඇහැ හරියට හදන්න දැන් අපි හිතමුකෝ පෙර ඉන්නවා දැන් චක්කපාල හඳුන් කතාවක් තියෙනවානේ. මම චක්කපාල හඳුන් එහා අන්ධ වුණා. මොකද අර පෙර භවයක උන්වහන්සේ වෛද්‍යවරයෙක් කියලා හිටපු ඇසද මහත්තයෙක් කියලා හිටපු වෙලාවේ එක රෝගියෙකුට මොකද කරන්නේ? ඇහැට බෙහෙත් බැන්දා. ඒ ඇහැ අන්ධයි. එන එයාගේ විපාකයේ විදිහට යම් කිසි කාලයක් දක්වා මේ ඇහැ හොඳට තිබිලා කලිනුත් ගොඩක් මේකට විපාක තියෙන්නේ නැති. ඉතින් මේ රහත් වෙච්ච භවයේ රහත් වෙන වෙලාවේ මොකද වෙන්නේ මේක? අන්ධභාවයටපත් වෙනවා. එහෙනම් මේ ප්‍රසාදය මේ කියන මේ රූපයක් ඇත්තටම මේ ප්‍රසාදයේ ඇහි තියෙන මේ ප්‍රසාදයේ හැදිලා තියෙන්නේ එතන රූප කලාප ගොඩාක් එකතු වෙලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක වලින් සුද්දාෂ්ටකයක් කියලා කියන්නේම රූප කලාපය. ඉතින් ඒ වගේ රූප කලාප ගොඩාක් එකතු වෙලා. ඒ කියන්නේ මේ රූපයන් හැදලා තියෙන පින්නතුනේ අපි ගොඩාක් අපි කතා කරපුවා මේ 28ක් අභිධර්මයේ පෙන්වන මේ රූපයේ තියෙන රූප කොටස් නමුත් ප්‍රධාන මේ භූත රූප ගැන ගත්තාම ඒ කියන්නේ මේ රූප කලාපයක් එක් ගත්තාම ඒකේ තියෙන ඔන්නෝයි જાති අට තමයි. අපි දන්නවා දැන් මේ මුළු කයම ගත්තත් මේ පොළව ගත්තත් මේ හැම එකක්ම ගත්තත් මේ හැම එකක්ම රූප කලාප ගොඩක් එකතු වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක ධාතු මනසිකාරය වගේ භාවනාවලදී දේශනාවලදී අයත්ව අහලා තියෙනවා. වැලි ගොඩක් ඇදලා තියෙන වැලි කැට චූටි චූටි වැලි කොට වැලි කැට ගොඩාක් එකතු වෙලානේ. ඒ වැලි කැට ගොඩාක් එකතු වෙලා හැදිලා තියෙනාගේ චූටි තාංශු පුංචිම අංශු අන්තිම තැනට කඩපුවාම මේ අන්තිම අංශු පරමාණුටත් එහා ගියපු තැනක් මේක. ඒ වගේ අංශු ගොඩාක් එකතු වෙලා තමයි ওই චක්කු ප්‍රසාදය හැදිලා තියෙන්නේ. චක්කු ප්‍රසාදය හැදිලා තියෙන්නේ එහෙම ඇදි ඇති එහෙම වෙලා. මොකද ඒ ස්වභාවය තමයි රූප කලාපවල තියෙන ස්වභාවය තමයි හැම වෙලෙම පින්නතිනෝක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නම් පස්සේ පොඩ්ඩක් කතා කරමු. ඉතින් මෙන්න මේ හැදිලා තියෙන හැටි දැනගන්න ඉස්සෙල්ලා. එහෙනම් රූප කලාපයේ ගොඩකින් තමයි චක්කු ප්‍රසාදය හැදිලා තියෙන්නේ. එහෙනම් ওই චක්කු ප්‍රසාදයේ තියනවා නම් ආලෝකයේ තියනවා නම් ඉස්සරහා තියෙන රූපවල ඔය තියෙන මං ගහක් ඒවා ගලක් ඒවා ඔක්කොගේ වර්ණ සටහන හැටෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ මොකද ඇහැ ඇදුවා නම් අනිවාර්යෙන් මොකද පෙර භවයේ විපාකයක් විදිහටයි ඔක තෙන්නේ පෙර සංසාරේ කරපු කුසල අකුසල විපාකයක් විදිහට එයා කැමැත්ත තියෙනවානේ පෙර සංසාරේ මේ රූප බැලීමේ කැමැත්ත තියනවා නම් අනිවාර්යයෙන්ම මේ ඇහැ උපදිනවා ඇහැ උපදිනා නම් ඇහැට අනිවාර්යයෙන්ම අර ඉස්සරහා තියෙන වර්ණ රූපේ එහෙම නැත්නම් ඒ වර්ණ සංඥාවල් එනවා වර්ණ සටහන එනවා ඒක නවත්තන්න බෑ කාටවත්. ඒක විපාකයක්. ඉතින් හොඳ කර්ම කරලා තිබුණොත් හොඳ ඒවා එනවා, කැමති ඒවා, මනාප ඒවා. නරක ඒවා කරලා තිබුණොත් මොකක්ද වෙන්නේ? අමනාප ඒවා. එහෙනම් ඇහැට එනවා, හොඳ ඒවාත් එනවා, නරක ඒවාත් එනවා. හොඳ වර්ණ සටහනුත් කැමති ඒවා එනවා, අකමැති ඒවාත් එනවා. කනටත් එහෙමයි පින්නතුනේ. දැන් කනේ තියෙන සෝත ප්‍රසාදය කියලා එකක්. ඒ කන ඇතුලේ තියෙන ස්වභාවයක්. ඒකේ අර ගොළු බෙල්ලෙක් වගේ කොටසක් වගේ කැලලක් තියෙනවා. ඔකේ තියෙන කෙඳි වගේ අක්‍රම් පාට. ඔන්න ඕක තමයි හෙල වෙන්නේ. ඒක තමයි සෝත ප්‍රසාදය. ඔකත් හෙල තියෙන අර වගේ රූප කලාප ගොඩාක් එකතු වෙලා. එළියේ තියෙන ශබ්දය දැන් මම මේ දේශනා කරන ධර්මය ඔය ඇත්තන්ට ඔය කනට ඇහෙන්නේ. එහෙනම් මේ ශබ්දේ හරහා වාතේ හරහා තමයි කියන්නේ. වාතයේ කම්පනයන් හරහා තමයි අන්න කනට ඇවිල්ලා දෙන්නේ. විවාදේ ගොඩාක් තියෙනවා නම් කනට එන ප්‍රමාණය මොකද වෙන්නේ අඩු වෙනවා. ගොඩාක් දුරට කෑ ගැහුවට එමෙ ඇහෙන්නේ නැත්තේ. අර වාතයේ තියෙන ප්‍රතිරෝධයට මේ ශබ්දය යන්නේ. ඒකට දැන් අපි දැන් ආලෝක වේගයට වඩා අඩු වේගයේ ශබ්ද වේගය යනවා කියලා කියන්නේ ඒකනේ. දැන් අකුණු ගහම ගහනකොට විදුලි කොටලා ඒ වෙලාවෙම අකුණ ගහලා ඉවරයි. ඒ ශබ්ද ඇහිලා ඉවරයි එහෙ. ඒකට අපිට එන්නේ පොඩ්ඩක් පරක් වෙලා. කලින් ලයිට් එක එනවා, එළිය එනවා. ඒක එනවා ඉක්මනට. මොකද වේගය වැඩි. එතකොට කනට ශබ්දය ඔන්න ඔය විදිහට කන්ට එනවා සද්දයක්. එක එක සද්ද විතර මොකද්ද කියන එක ඉස්සෙල්ලාම දන්නේ ශබ්දයක් කියන එච්චරයි. මුලින්ම සද්දයක් කියන. ඊළඟ නහය තියෙන එලුකුරයක් වගේ කොටසක් ඒ එලුකුරයක් වගේ කොටසෙන් අන්න ඉස්සරහා තියෙනා වූ මොන හරි ගඳක් හෝ සුවඳක් හෝ ඒ වගේ චූටි අංශු. දැන් මලක් ගත්තොත් එහෙම මලේ තියෙනවනේ අර සුවඳ එන චූටි අංශු වාතයත් එක්ක මිශ්‍ර වෙනවා පින්නතුනේ. ඒ චූටි අංශලත් තියෙන රූප කලාපේවත් වෙනස් වෙලා වෙනස් වෙලා තමයි එන්නේ. දැන් එතනදී තිබුණු රූප කලාප වෙනස් වෙවි වෙනස් වෙවි වාතය හරහා නහය තියෙන අර එලුකුරයක් වගේ කොටසක පොඩි ස්නායු ටිකක් තියෙනවා. ඕකට තමයි ඇවිල්ලා නහයට වදෙන්නේ. නහයට එනවා ඒ වගේ ගඳක් සුවඳක් එච්චරයි. ඒක මොකද්ද කියන එකක් දැන්ට හිතා ගන්න එපා. ඒක තියෙන්නේ එච්චරයි නහයට එනවා. මොකක් හරි එක ගඳක් කියන්න පුළුවන් නැත්නම් සුවඳක් කියන්න පුළුවන්. ගන්ධය කියලා කියන්නේ ඒකට. එහෙනම් ඇහැට එන්නේ වර්ණය, කනට එන්නේ ශබ්දය, නහයට එන්නේ ගන්ධය. ඒ වගේම දිවෙත් තියෙන, දිවෙත් තියෙන අයගේ ප්‍රසාද ස්වභාවය. නිකන් නෙළුම් මල්ල රේණු රේණු වගේ කොටසක් තියෙනවා දිවේ. ඒකට තමයි අර එළියේ තියෙන ඒ රසයන් දිවට ගෙනල්ලා තියන්න ඕනේ. හැබැයි අර වගේ වාතය හරහා එහෙම එන්නේ නැහැ. දිවේ ඇවිල්ලා අතුල්ලන්න ඕනේ. දැන් ආහාරයක් ගන්නකොට දිවේ ඇතිල් වෙනවානේ. එතකොට තමයි රසය දිවට එන්නේ. එහෙනම් දිවට රස රස රූපේ එන්නේ. එහෙනම් බාහිරින් තියෙන රසය එනවා. දිවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ කය තියෙන තමන්ගේ කය ශරීරය ගත්තා මේ ශරීරයේ මේ හැම පුරා වටේ මස්වල හිටන් ඇතුළේ හිටන් තියෙනවා මේ කාය ප්‍රසාදය කියන එකක්. ඒක එක තැනක තියෙන එකක් නෙවෙයි. ඒක කය පුරාම තියෙනවා. යටිපතුලට කවුරු හරි යන්නත් දැනෙනවා, ඔළුවට යන්නත් දැනෙනවා, මధుරයක් කෑවක් දැනෙනවා, සීතලක් ආවක් දැනෙනවා. එබැවින් ඔළුව සීතල වුණත් දැනෙනවා, යටිපතුල සීතල වුණත් දැනෙනවා. එහෙනම් අර එළියේ තියෙන සීතල රස්නේ ඒ වගේ ඒවට කියන පොට්ටබ්බ රූප කියලා. ඉතින් ඒක ඇවිල්ලා ඒ වගේම තද ගතිය තියෙන ඔය මොකක් හරි එකකින් ගැහුවොත් එම් රිදෙන්නේ ඒ තද ගතිය වදින්නේ. එනම් පඨවි ඔය තේජෝ වායෝ වගේ ස්වභාවයන් මේ හුළඟ එහෙම ඇවිල්ලා වදිනවා. මේ ඔක්කොම ඇවිල්ලා මේ ශරීරයට වදිනවා. ඒකට කියනවා කාය ප්‍රසාදයට අර තියෙන පොට්ටබ්බ රූපය තමයි එන්නේ. බඩේ අමාරුවක් හැදුනා නම් එතනත් එහෙමයි බඩේ අමාරුවේ තියෙන ඒ බඩේ තියෙන බඩවැල් වල තියෙන ඒ පේශි වලට අර බාහිරින් තියෙන මොකක් හරි ඇවිල්ලා සම්බන්ධෙච්ච හින්දා තමයි රිදෙන්නේ. අපි කැමති නැති කෑමක් ශරීරයේ අකමැති කෑමක් වෙනදන් ශරීරයට ගැළපෙන්නේ නැති ආහාරයක් ගත්තාම නෙවෙයි වෙන්නේ. ඒ දෙක සම්බන්ධ වෙන රිදීමක් ඇති වෙනවා. කොන්ද රිදෙනා වෙන්න පුළුවන්, බෙල්ල රිදෙනා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වෙන්නේ මේත් එක්ක. එතකොට මෙන්න මේ ඇහෙන් රූපයක් ගත්ත ඇහැට එන රූපයන් එක්ක, කන්ට එන ශබ්දයන් එක්ක, නහයට එන ගන්ධයන් එක්ක, දිවට එන රසයන් එක්ක, කයට එන ස්පර්ශයන් එක්ක මේ තැන්වලදීම පින්නතුනේ තව ශක්තියක් හටගන්නවා. අනිත් එක තමයි මන. මනටත් එනවා. මොනවාද මනට එනේවා තමයි අර ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් ගත්ත ඒවා, කලින් ගත්ත ඒවා, ගන්න තියෙන ඒවා, මතක් වෙන ඒවා කොහොම එන්නේ මනට. එතකොට මෙන්න මේ දෙකක් එකතු වීමක් මෙතන සිද්ධ වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මිකව තියෙනා වූ මේ මේ ප්‍රසාදයන් වලට අර බාහිර තියෙනා වූ වර්ණ රූප, ශබ්ද රූප ආදී මෙන්න මේවා සංඥාවල් එහෙම නැත්නම් මේ ආරම්මණයන් එන්න පටන් ගන්නවා. මේ දෙක සම්බන්ධ වෙනවා. හැබැයි තව දෙයක් තමයි කිසිම වෙලාවක් ආයතන දෙකක් එකට වැඩ කරන්නේ නැහැ. හැම වෙලේම වැඩ කරන්නේ එක්ක ඇහැ වැඩ කරනවා, එක්ක කන වැඩ කරනවා, එක්ක නහය වැඩ කරනවා, එකයි එක වෙලාවකට වැඩ කරන්නේ. හැබැයි මේක වේගෙන් සිද්ධ වෙන හින්දා තමයි අපිට මේ ඔක්කොම එකට වැඩ කරනවා වගේ පේන්නේ. ඒ තරම් වේගයක් තියෙනවා. එතකොට ඇහත් වර්ණ රූපයත් මේ විදිහට සම්බන්ධ වෙනකොට අන තව කෙනෙක් මෙතන හට ගන්නවා. අන්න ඒකට කියනවා පින්නතුනේ චක්කු විඥානය කියලා. විඥානය කියන වචනේ තේරුම තමයි විඥානනය කරන්නේන් මහණෙනි විඥානය කියනවා කියලා කියනවා. කජ්ජනීය සූත්‍රයගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා එතකොට විඥානය කියලා කියන්නේ විඥානනය කරන හේන් විඥාන විඥානනය කරනවා කියලා කියන දැනගන්න. එතන දැනුවත් වෙනවා. මොකක් දැනුවත් වෙන්නේ? බාහිර රූපය දැනුවත් වෙනවා. වර්ණ රූපය දැනුවත් වෙනවා, ශබ්ද රූපය දැනුවත් වෙනවා, ගන්ධ රූපය දැනුවත් වෙනවා, රස රූපය දැනුවත් වෙනවා. ඒ වගේම පොට්ටබ්බ රූපය දැනුවත් වෙනවා. ඒ වගේම මනෙන් ධම්ම රූපය දැනුවත් වෙනවා. එහෙනම් මේ අනුය දැනුවත් වීමේ නමට දාන විඥානය, චක්කු විඥානය, සෝත විඥානය ගාන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, සූත්‍ර පිටකයත් එක්කන මනෝ විඥානේ. තර මනෝ විඥානේ. සූත්‍ර දේශනත් එක්ක පෙන්නනකොට අපි ධර්මයේදී ඔක පොඩ්ඩක් සිත් 89කට 81කට ඔයගේ වෙන් කරලා මේක පෙන්නනවා. එතකොට මේ විඥානයත් එක්ක ඒතර දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවා. දැන් තුන් දෙනෙක් කියනවා කවුද ඒ තුන් දෙනා? ඇහැ තියෙනවා එක ආයතනයක් ගම ඇහැ තියෙනවා ඇහි ප්‍රසාදය ඇත්තටම. බාහිරින් තියෙන අර තියෙනා වූ වර්ණ සංඥාව නැත්නම් වර්ණ සටහනත් එක්ක චක්කු විඥානය කියලා මේ තුන් දෙනාගේ එකතු වීමක් තියෙනවා. අනේ තුන් දෙනාගේ එකතු වීමට භාග්‍යතුන් වහන්සේ නමක් දීලා තියෙනවා පස්ස කියලා. ඒ තුන් දෙනාගේ එකතු වීම කියන සංසිද්ධිය තමයි ස්පර්ශය කියන්නේ. දැන් වලාකුළු දෙකක් ධන වලාකුළුකුයි ඍණ වලාකුළුකුයි කියලා කියනවනේ ඒ වලාකුළු දෙකක් එකතු වෙනකොට දෙකක් ඝට්ටණය වෙනකොට අකුණු ගහනවා ඉදිරි කොටනවා කියනවා එහෙනම් ඒ සංසිද්ධියට නමක් දුන්නනේ අපි අකුණු ගහනවා ඉදිරි කොටනවා ඒ වගේ ඇසත් වර්ණ රූපය චක්කු විඥානයත් මේ තුනේ එකතුවට කියනවා ඒකතු වීමට කියනවා පස්ස කියලා ස්පර්ශය එහෙනම් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන මේ ලෝක සමුදය සූත්‍රයේ පෙන්නනවා මේ සංයුක්ත නිකායේ මේ අසත් රූපය චක්කු විඥානයත් හේතු කෙරෙන් අන්න ස්පර්ශය සිද්ධ වෙනවා. මොකද සිද්ධ වෙන්නේ ප්‍රත්‍යයෙන් ස්පර්ශයේ පස්ස. එහෙනම් ස්පර්ශයේ ප්‍රත්‍යයම ඒ ප්‍රත්‍යයම පෙර වෙන්නේත් නැහැ, පසු වෙන්නේත් නැහැ. ඒ වෙලාවමයි. ඒ මොහොතේම හට ගන්නවා වේදනාව කියන තවත් චෛතසික ධර්මයක්. මේවට කියන්නේ පින්නතුනේ චෛතසික කියලා. එහෙනම් දැන් අර ඇහත් වර්ණ රූපයත් කියන ඒවාට රූප ධර්ම කියලා කියනවා. විඥානයේ විඥාන ධර්මයක් කියලා මේක විඥානයේ වෙනම එකක්. ඒක පෙන්වන්න පුළුවන් එකක් නේ දැනුවත් වීම කියන ශක්තිය. අපි දන්නා අර බැටරි වයර් දෙකක් එකතු කරපුවාම පින්නතුනේ එකට වයර් දෙක සම්බන්ධ කරපුවාම ෂෝට් වෙනවා. අර ගින්දරක් හට ගන්නවා. ඒතර ගිනි පෙට්ටියකින් ගිනි කූර ගන්නකොට එතන ගින්දර හට ගන්නවා. ඒත් එක්ක දුම හට ගන්නවා. ආලෝකයක් හට ගන්නවා. ඒත් එක්කම ගඳක් සුවඳක් එම එකක් හට ගන්නවා. මේ ඔක්කොම මේ වෙලාවෙම මේ මොහොතේම හට ගන්නවා. එහෙනම් ඇහැට වර්ණ රූපය සම්බන්ධ වුණාම චක්කු විඥානය සම්බන්ධ වෙනවත් එක්කම පෙරපසු නොවි ඒත් එක්කම මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරාදී මේ නාම ධර්ම සමූහයක් හට ගන්නවා පින්නත. ස්පර්ශය වේදනාව වේදනාව කියලා කියන ඒ ආරම්මනේ රසය දැනවත් වෙනවා ආරම්මනේට රසයක් තියෙනවා මොකද්ද ඒ ආරම්මනේ රසය එක්කෝ සුඛ කැමැති එකක් නම් සුඛ සාගත ස්වභාවයෙන් තියෙන්නේ අකමැති එකක් නම් දුක්ඛ සාගත ස්වභාවයෙන් තියෙන්නේ වේදනාව එහෙම නැත්නම් මැද වේදනාවකුත් තියෙන්න පුළුවන් ඒකට කියනවා උපේක්ඛා වේදනාව කියලා එක්ක සුඛ වේදනා එක්ක දුක්ඛ වේදනා එක්ක උපේක්ඛා වේදනා ඒ වගේම මෙන්න මේ වර්ණය නිල් කහ කොළ පාට වශයෙන් හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගැනීමත් එක් එක්කම තියෙනවා. මේ ගහද කොළේ මොකද්ද මේ ගහක් කියලා මේ අහවල් ගහ කියලා නෙවෙයි ඉස්සල්ලාම තියෙන්නේ. ඉස්සල්ලා වර්ණය හඳුනා ගන්න. අතරින් කරන්නේ ශබ්දය හඳුනා ගන්නවා. කනට එනහන. නහයට එනහන ගන්ධය හඳුනා ගැනීම. එතකොට දැනුවත් වීමයි හඳුනා ගැනීමයි පින්නතුන දෙකක්. විඥානය කියන්නේ දැනුවත් වෙනවා. හරි පටල ගන්න එපා මේක. විඥානය කියන්නේ දැනුවත් වෙන. මොනවද දැනුවත් වෙන්නේ? විඥාණයෙන් තමයි අර රූපය දැනුවත් වෙන්නේ. විඥාණයෙන්ම තමයි වේදනාව දැනුවත් වෙන්නේ. විඥාණයෙන්ම තමයි සංඥාව දැනුවත් වෙන්නේ. මේ ඔක්කොම දැනුවත් වෙන්නේ විඥාණයෙන්. එතකොට වේදනාව කියලා කියන්නේ මේ ආරම්භනේ රසය කියන එක තමයි එතන හටගන්නේ. සංඥාව තමයි හඳුනා ගැනීම. ඊළඟට ඊළඟට තව හට ගන්නවා ඒත් එක්ක මේකක් එකකට කියනවා චේතනාව කියලා. චේතනාව තමයි අර මනාප අමනාප ස්වභාවයත් එක්ක ඒ හිතේ ඇති වෙනා මේකේ ගතියක් මේ අර මූලිකව ඇති වෙනා වූ චේතනාව පින්නතුනේ නැත්තටම කර්ම බවටපත් වෙන්නේ නැහැ. ඉස්සල්ලාම පළවෙනි හිතේ ඇති වෙනා වූ චේතනාව ඒක විපාකයක් එක්ක හට ගන්නා වූ චේතනාවක්. කොහොමද මේක ඊට පස්සේ අටගන්නේ කියන කාරණාව අභිධර්මයේ පොඩ්ඩක් ඉගෙන ගන්නත් වෙනවා. ඊළඟට මානසිකාරය තමයි මේක මේ මන කියන එක ක්‍රියාත්මක වෙනවා මේ මන නැතුව මේ ඇහැට වැඩ කරන්න බෑ කන්ට වැඩ කරන්න බෑ එහෙනම් මන මන ආයතනයේ ක්‍රියාත්මක වීමක් මේක සිද්ධ වෙනවා මේ ක්‍රියාවලියත් එක්ක ඒකට කියනවා මානසිකාරය කියලා ඒක හොඳ පැත්තට යනවා නම් කියනවා යෝනිසෝ මානසිකාරය අයහපත් පැත්තට යනවා නම් කියනවා අකුසල පැත්තට යනවා නම් කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. ඒත් එක්කම පින්නතුනේ මේ සිත් પરම්පරාව පවත්වන්න තවත් තියෙන එකද කියනවා ජීවිතේන්ද්‍රිය. ටිකටම මේ ජීවිතේන්ද්‍රිය හින්දා තමයි මේ සිත් પરම්පරාව දිගින් දිගටම ඇති වී නැති වී පවතින්නේ. ඒ වගේම මේ අරමුණට එකඟ වෙන්නත් ඕනේ. අන්න දැන් මේ තියෙනා වූ විපාකිතේ තියෙන පිළිතුර ඔච්චර. ඒ කියන්නේ අපේ ඇහැට රූපයක් එනකොට ඇහැට එන රූපයත් එක්ක ඇහත් වර්ණ රූපයත් චක්කු විඥානයත් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒ වගේම ජීවිතින්ද්‍රිය ඒකාග්‍රතාවය කියන මෙන්න මේ නාම ධර්ම හතත් එක්ක තියෙන මෙච්චරමයි පළවෙනි හිතට තියෙන්නේ. ඇහැට ලැබෙන හිතට. ඊට පස්සේ ওই අරමුණ අරගෙන මොකද දන්නවද කරන්නේ? මේ අරමුණ ඊට පස්සේ මනට ගන්නවා. මනට ගන්නවා. ඒ කියන්නේ මන ආයතනෙට ගන්නවා. මන ආයතනට අරගෙන තමයි ඊටු ටික කරන්නේ. මන ආයතනයෙන් හදනවා චිත් පරම්පරා ගොඩාක්, සිත්වල ගොඩාක් හදාගෙන යනවා. දැන් වර්ණේ ගත්තට පස්සේ පුංචි කාලේ ඉඳන් මොකද කරලා තියෙන්නේ? දැන් අපි වහන්න පුංචි කාලේ අපිට මොකක් හරි දුන්නා කියනකො අපිට අඹ ගහක් පෙන්නලා එනේ දැන් ඒ ගහක් කියලා අපි දන්නේ නැහැ ඉස්සර. කවුරු හරි කියනවා මේක තමයි පුතේ අඹ ගහ. මේක තමයි පොල් ගහ. එහෙම එහෙම කියලා දෙනවනේ අපිට. ඒතර තව කාලයක් යනකොට මේකේ ගෙඩි කන්න පුළුවන්. මේකේ කොළ නම් එහෙම වෙන මොකේකවත් ගන්න බෑ. මේකේ කඳ පොල් ගහක් නම් මේකේ කඳ මේ වගේ ලී වලට ගන්න පුළුවන්. මේකේ හනසු මේවා හනසු මේවා ලිපිට දාන්න පුළුවන්. දැන් මේ ගැන සවිස්තරාත්මක දේවල් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ආදියෙන් දැන් කුරුම් බහෙම කාලා දැන් පොල් ගහේ මොකක්ද දන්නේ රසයක් දාන්න. සම්බෝල හදලා කාලා ඒකේ රසයක් දාන්න. දැන් ඒත් එක්ක එහෙනම් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අර වගේ හිත් પરම්පරාවල් ගොඩ හදාගෙන හදාගෙන ඉගෙනගෙන ඉගෙනගෙන කට්ටියගෙන් කියන ඒවා දාගෙන දාගෙන ඉගෙනගෙන දාගත් සංඥාවල් ගොඩක් එක්ක අර ධම්ම රූප මනට එනවනේ ධම්ම රූප. ඒ මනට එන ධම්ම රූපයන් එක්ක මෙන්න මේ හදා ගන්නා මනස ඇතුලේ මේත් එකම Taman දන්න විදිහට මේක පොල් ගහ මේක මේ විදිහයි කියන ලොකු කතාවක් හදාගන්න. දැන් ඒ චූටි කාලයේදී කෙනෙකුට මොකක් හරි මුදල් නෝට්ටුවක් දුන්නොත් එහෙම එයා ඒක ඉරනවද නැද්ද? ඉරලද? ඇයි? එයාට ඒකේ තියෙන වටිනාකම නැහැ. ඒක ඒල කොලයක් විතරයි. ඒකට අපි වටිනාකමක් ඔබවනවනේ කාලයක් ගියාට පස්සේ මේක මහා වටින දෙයක් පුදුමාකාර විදිහට මහන්සිලා ගන්න ඕනේ. ඒ වටිනාකමත් එක්ක තමයි අර මුදල් නෝට්ටුවට තියෙන වටිනාකම හැදේ. ඒ හදාගන්නේ මොකෙන්ද? මනසෙන්. ඇහෙන් ගන්න රූපයන් එක්ක අර වගේ කනෙන් ගන්න සද්දයන් එක්ක දිවෙන් ගන්න රසයන් එක්ක කයෙන් ගන්න ස්පර්ශයන් එක්ක මනසෙන් නැවත නැවත මේ චිත්ත වීති හදා හදා හදා හදා මේක අහවල් එක මෙච්චර වටිනා මෙහෙම මෙහෙමයි කිය කියලා හදාගන්නේ මෙන්න මේ මනසෙන්. මන ආයතනෙන් හදාගන්න. එතකොට ඇහෙන් ගන්නා වුණ අපි දැකපු ගමන් අපිට ඇහැට පේනවා මේක මේ අහවල් දේ අහවල් මේ මේව එකක් කියලා එකපාරටම පේනවා. නමුත් ඒ වෙනකොට ඒක පේන්න ඇහෙන් අරගෙන මනෙන් පරම්පරා කෝටි ගණන් හදලා තමයි අය නැවත ඇහෙන් බල බල ඇහෙන් බල බල අර සංඥාවල් එක්ක මේක අහවල් එක්ක කියලා හඳුනගෙන තියෙන්නේ. ඒ කියන්නේ සෑහෙන අර හට අරගෙන චිත්තවල සෑහෙන ප්‍රමාණයක් කෝටි ගණන් හට අරන් තියෙනවා. එතකොට දැන් පින්නතුලට පින්නතුල තේරෙනවා නේද? අර චූටි කාලේ හිටපු ළමයි කතා ගන්නකො. ඒ චූටි කාලේ හිටපු ළමයාට ඒ වගේ දැන් මේකෙන් කියන්නේ පුංචි කාලේ ළමයට තණ්හාව නැහැ කියලා. නේද? පුංචි කාලේ ඉන්න ළමයාගේ මනස වගේ අපේ මනස අර මූලිකව තියෙනවා කියලා හිතන්න මෙලෝ දෙයක් දන්නේ කොලයක් විතර. කාලයක් යනකොට මේකට බලලා අතගාලා දැනුවත් වෙලා ඉගෙනගෙන දැන් අපි ඉස්කෝලේ යනකොට මොන්ටිසෝරි යනකොට විශ්වවිද්‍යාල යනකොට මේ එක එක දේවල් ඉගෙන ගන්නවා ගොඩාක් දේවල්. අර සංඥාවල් ගොඩාක් ඉගෙන ගන්නවා. දේවල් දාගෙන දෙමාපියන්ගෙන් කික්කිනෙන් ඉගෙන ගන්නවා. නරක නෑ සම්මුතිය තුල අපි ඔය ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙන ගත්ත සංඥාවල් එක්ක මනසෙන් මොනතරම් මෙන්න මේ ආයතනත් එක්ක ලෝකයක් හදාගත්තද කියලා බලන්න. දැන් පොල් ගහ කියලා ඒ වර්ණය විතරයි ඇහැට එන්නේ. නමුත් මේ පොල් ගහේ තියෙන මේ පොල් ගහක් මැරුණොත් මෙහෙම වෙයි. මේ පොල් ගහේ මෙච්චර ප්‍රයෝජන තියෙනවා. මෙහෙම මෙහෙම කතාවක් සම්පූර්ණ හිත ඇතුලේ මැවෙනවානේ. හැදෙනවානේ. අර අරගෙන. ඉතින් ඒ වගේ මැවිච්ච දේවල් කොච්චර හිත ඇතුලේ තියෙනවා. ඒ වගේ ඇතුලේ දැන් දැන් ඔයාලා කවුරු හරි කෙනෙක් දැන් පොල් ගහක් දැක්කොත් එහෙම ඒ පොල් ගහ එයා දැක්කට පස්සේ ඒ පොල් ගහ සමහරවිට මැරිලා ගිහින් යන්න පුළුවන්. මුළු ලෝකෙම පොල් ගහ එකක්වත් නැහැ. දැන් පොල් ගස් ඔක්කොම ලෝකේ මරලා ඉවරයි. මැරිලා ගිහිල්ලා. ඒ වුණාට Tamange අර හිතේ තියෙන පොල් ගහ මැරෙනවද කියලා බලන්න. ඒක නැවත නැවත නැවත නැවත අපි අර මොකද්ද හරක් කර රැයට දවල්ට කාපුවා මොකද කරන්නේ? හැන්දෑවට අර නැවත නැවත කරනවා නේද කටේ දාගෙන. ඈ හා කට මෙව කර කර කන්නේ. ආන් ඒ වගේ තමයි මනසෙන් මේ නැවත නැවත නැවත හදන්නේ. ඒ හින්දා තමයි භාගතුන් දේශනා කරන්නේ මනෝකුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා. එතකොට මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එතකොට ඇහෙන් මුකුත් වෙන්නේ නැහැ කියලා ගන්න බෑ හැබැයි. ඇහෙන් දෙයක් වෙනවා දැන් සාමාන්‍ය කෙනාට ඇහෙන් රූපයක් එනකොට මේ කතාව ඔක්කොම මේ රූපේ පොල් ගහ ඔක්කොම පෙනෙන ඉවරයි. නමුත් ඇත්තට වෙන්නේ අර විදිහට. මේ ගන්න රූපයෙන් මනසෙන් අපි කලින් අරන් තියෙන ඒවත් එක්ක තමයි නැවත බල බලා අර විදිහට රූපයක් අපි හදන්නේ. එතකොට ඇත්තටම මේ ලෝකයේ තියෙන මේ රූප කියලා අපි මේ ගත්ත දේවල් එහෙම දේවල් සම්මුතිය තුළ දාලා තිබුණාට මේ මනසෙන් අපි එකක් හදා ගන්නවද නැද්ද කියලා බලන්න. මේ මනසෙන් හදාගත්ත ලෝකයේ තුල නේද අපි ජීවත් වෙන්නේ. මේ මනසෙන් තමයි අපේ දැන් මේ වෙලාවේ මේ පින්නතුන් කල්පනා කරන දැන් ඔන්න දැන් ධර්මදේශනාව අහගෙන ඉන්නවා. දැන් මේ පින්නතුන්ගේ දුව දරුවෝ එහෙම නැත්නම් යාන වාහන එකක්වත් මේ වෙලාවේ මතකවද කියලා බලන්න. ආවේ නැහැ. එහෙනම් මතකට ආවේ නෑ එකක්වත්. මේ බණ ගැන තමයි හිතන්නේ ධර්මය ගැන. එහෙනම් ඒ ආහන වාහන දුවා දරුවන් කියපු ඒ ලෝකයන් මේ වෙලාවේ තිබුණේ නෑ. එහෙනම් ඒවා මනසට ස්පර්ශ වෙනකොට තමයි අර අර ඇහැට ආපුවා නැවත නැවත මනසට ස්පර්ශ වෙනකොට තමයි ඒ ලෝකයන් හැදෙන්නේ. එහෙනම් මේ ඔකෝම මේ නිකන් හැදෙනව නෙවෙයි පිනතුන හේතු ප්‍රත්‍යයෙන්ම හැදෙන්නේ මේ. අර තියෙන ආරම්මන හේතුයෙන්ම හේතු ප්‍රත්‍ය වෙවීම මේ සකස් වෙනවා. එතකොට අන්නේ හේතු ප්‍රත්‍යයේ සකස් වෙන්නා වූ ලෝකයක් ඒක ලෝකේ හට ගැනීමක් දැන් තියෙනවා. කොහොමද මේ ලෝකේ එහෙනම් හටගන්න තියෙන්නේ? අනතන වේදනාවක් ආවනේ. දැන් අර ස්පර්ශ වෙන තැනම ඒ වේදනාවක් ආවට පස්සේ වේදනාවත් එක්ක විතක්ක ਵਿਚාර කරනවා. ඒ කියන්නේ අරමුණම නැවත නැවත නැවත නැවත මනසින් මෙව කරගත්තාම නැවත නැවත හිතන්න පටන් ගත්තාම මේක ලස්සනයි, හොඳයි, මනෝයි, මගේ කරගන්න තිබ්බනම් හොඳයි දැන් රූපයක් දකින්න. දැකපු ගමන් එයාට හිතෙනවා ආ මේ જાති එකක් මට තිබ්බනම් හොඳයි නේ. වාහනේ කියන එක දැකපු ගමන් ඒක තව තව අර හිතනවා. මේ જાති වාහනය මට ගන්න තිබ්බනම්. මමත් මේ જાති වාහනේ නැගලා යන්න තිබුණා නේ. ඒ කියන්නේ දැන් මට මෙන්න මේවත් එක්ක ජීවත් වෙන්න උවමනාව තියෙනවා මේ තියෙන පැවැත්මත් එක්ක. අන්න එතකොට ඉරින්නතුනි පේනවා එතනදී අපේ තණ්හාව ඒත් එක්ක සකස් වෙනවා. තණ්හාව තමයි සකස් වෙන්නේ. එහෙනම් තණ්හාවත් එක්ක තමන්ගේ උපාදානය සකස් වෙනවා කියලා පේනවා. මේ තණ්හාව එනවා කියලා කියන්නේම ඒ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී වශයෙන් මනසෙන් තමයි ඒ ගන්න එකත් එක්ක, කියන්නේ ඇහෙන් ගන්නා වූ රූපයත් එක්ක තමයි මනසෙන් හදා ගන්නවා වර්ණ තණ්හාව, රූප තණ්හාව. කනෙන් අහන්නා වූ ශබ්දේ දැන් ටෙලිෆෝන් එකක් කරාම තව කෙනෙකුට අද නම් අනේ මෙයාට කතා කරන්න ඕනේ. මේ විදිහට අනේ ගොඩ කාලේ කියාගේ කටහඬ අහන්නත් බැරි වුණානේ. ඒ කියන්නේ මොකද්ද? අර කටහඬ අහන්න තියෙන තණ්හා. දැන් වෙලාවේ මැරුණොත් එහෙනම් මොකක් වෙයි කියලා හිතේ. අනිවාර්යයෙන්ම කටහඬ අහන්න නැවත උප්පත්තිය ලැබෙනවා. ඔකයි ඒ කියන්නේ යන්නේ තණ්හා වෙනවා නම් එයාගේ උපාදාන. ඒ කියන්නේ නැවත ඒ වගේ රූපයක් බලන්න, ශබ්දයක් අහන්න, ගන්ධයක් දකින්න. එයාගේ කැමැත්ත තියෙන හින්දා, තණ්හාව තියෙන හින්දා, ඒක දැඩිව අරගෙන තියෙන හින්දා, එහෙනම් එයාගේ නැවත ඒ જાතියේ රූප ලබන්න, ශබ්ද ලබන්න කයක් හදාගන්න එයා කැමැත්තක් තියෙන අය කාරියට නිකන් අර ගිනුමකට අපි සල්ලි දානවා වගේ. කයක් හදාගන්න ගිනුමකට සල්ලි දානවා. වෙන මොකට තල්ලි දානවා. දාලා වගේ තියෙනවා ගේ හදා ගන්න දැන් මේ උපාදාන වේල. එහෙනම් උපාදාන පත්‍ය භව. භවය කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන ගතිය. මොකද්ද ගතිය? එයා මේ මේ මේ જાතිය රූප ලබන්න කැමති. මේ જાතිය කැම කන්න කැමති. මේ જાතිය වාහන ගන්න කැමති. අන්න ඒක තමයි කැමැත්ත. අන්නේ කැම කන්න අපි හිතමුකෝ එයා පොලොස් කන්න කැමති නම් එහෙනම් කැමැත්ත තියෙන්නේ භවයේ එහෙනම් කාම ලෝකයෙන් තමයි පොළොස් ගන්න පුළුවන්. එහෙනම් දැන් එයා කොහෙද උපදින්නේ? කාම ලෝකයේ තැනක. බල්ලෙක් වෙලා පොළොස් ගන්න පුළුවන්. පන්නේක් වෙලා පොළොස් ගන්න පුළුවන්. මිනිසෙක් වෙලා පොළොස් ගන්න පුළුවන්. කාම ලෝකයේ කොතන හරි මේ තමන්ගේ කැමැත්ත අනුව නැවත જાති වෙනවා. જાතිපච්චයා ජරා මරණ. එහෙනම් ජාතිපච්චා ජරා මරණ වෙනවා නම් මෙන්න මෙතන තමයි ඉතින් ලෝක සම්මුතිය. එහෙනම් මෙතේනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානය. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ. ඒම ඒව මේතස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝති. මේ දුක්ඛය හට ගැනීම. එහෙම නැත්නම් ලෝකේ හට ගන්න උතනේ. ඇහෙන් රූපයක් බලන්න හටගත්ත. එනවා කනනුත් එහෙමයි. කනත්, ශබ්දයක්, සෝත විඥානයක්, ස්පර්ශය පදනම් කරන වේදනාව දෙන එකට තණ්හා කරනවා. දැන් වලට තියෙන සුඛ වේදනාවක් ආවනම් මොකක්ද දැන් ලස්සන රූපයක් දැක්කා. කැමතිනේ එහෙනම් මොන වේදනාවද සුඛ වේදනාව. ඒකත් එක්ක තණ්හාව කරන මේක ලබා ගන්න. අකමැති එකක් ආව දුක් වේදනාව දුක් වේදනාව අප්පෝ ඒ જાති රූප නම් මට නොලැබේවා කියලා කියන්නෙම එහෙනම් ඊට වඩා හොඳ එකක් ලැබේවා. ඒක නැති වෙලා හොඳ එකක් ලැබෙන්න කියලා තණ්හාව. ඒක තමයි දුක්ඛ සමුදය වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ දුක්ඛ සමුදය එහෙ නැත්තම් ලෝක සමුදයක්. මේ ලෝකේ හැටරන් තියෙනවා. එහෙනම් දැන් බලන්න උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් මේ මනසෙන් අපි මේ හදාගන්න ලෝකයක්. එතකොට මේ බලන දේ තුළ මොකුත් නැහැ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ බලන මේ මේ විපාකයක් එක්ක මෙතන සිත් සකස් වීමක් සිද්ධ වෙනවා. ඇහත් එක්ක කනත් එක්ක සකස් වෙනවා. නහයත් එක්ක සකස් වෙනවා. මේ ඔක්කොම විපාක හිත්. ඒවා නැවත නැවත කර්ම බවට පත් කරගන්නේ නම් කොහෙන්ද කියලා බලන්න. මනසේ. එහෙනම් බුදුහාමර දේශනා කර එක භික්ෂුන් වහන්සේ නමක් කිව්වා. භාගතුන් වහන්සේ මට නම් මේ 227ක් ශික්ෂාපද රකින්න බෑ මෙච්චර කොට. බුදුහාමර කිව්වා එහෙනම් එකක් රකින්න පුළුවන්. පුළුවන්. මොකද්ද? හිත රැක ගන්න කිව්වා. එච්චරයි. එහෙනම් මෙන්න මේ උපාදානය මෙන්න මේ ලෝක සමුදය මේ ලෝකයේ ලෝක සමුදය වෙනවා කියවත් එකයි දුක ඇති වෙනවා කියවත් එකයි. එහෙනම් තණ්හාවෙන් තමයි මේ දුක ඇති වෙන්නේ මෙතන අවසානයේ. රූපේ කෙරේ තණ්හාව ඇති වුණා, ශබ්දේ කෙරේ තණ්හාව ඇති වුණා. කොහෙන්ද ඇති කරගන්නේ? ඇහෙන් නෙවෙයි. ඇහෙන් ඇහැ පදනම් කරගෙන තියෙන මන මනේ කන පදනම් කරගෙන මනේ. ඉතින් මෙන්න මේ සමුදේ වෙන ලෝක සමුදේ වෙන ධර්මතාවයන් ලෝක නිරෝධයට අපි උත්සාහ කරන්න ඕනේ. කොහොමද මේ ලෝක නිරෝධය කරන්නේ? ඒකෙන් පෙන්නනවා මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒ වගේම තින්නම් සංගතිපස්සෝ පස්සපච්චය වේදනා. එතන වේදනාව ප්‍රත්‍ය කරගෙන මෙතන පෙන්වන භාගතුන් වහන්සේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලය. අන්න එතනදී සම්පූර්ණ තණ්හා නැති කරා නම් උපාදානය නිරෝධ වෙනවා. උපාදානය නිරෝධ වුණා නම් භවය නිරෝධ වෙනවා. භව නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? ජාතිය නිරෝධයි, ජාති නිරෝධං ජරා මරණ නිරෝධයි. අන්න නිරෝධ වෙනවා. එන ලෝකේ සමුදය වෙන්නේ මේ ආයතන වලින් ලෝකේ නිරෝධ කරගන්නේ මේ ආයතන වලින්ම තමයි. එහෙනම් අපි යෝනිසෝ මනසිකාරය එතන සකස් කරන්නම ඕනේ. ඇහැ ළඟදී යෝනිසෝ මනසිකාරය. ඇහැට රූප එනකොටම අර මනසෙන් නැවත නැවත හිත හිතා මගේ කරගන්න යන කතාව නවත්තන්න අපිට පුළුවන් තරම් යෝනිසෝමනසිකාරය යොදවන්න ඕනේ. කනටත් එහෙමයි, නහයටත් එහෙමයි. යෝනිසෝමනසිකාරය පවත්තන්න පවත්තන්න අන්න අපිට පුළුවන්කමක් තියෙනවා මේ සම්මා දිට්ඨික මාර්ගයකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ගමන් කරා. ඒක තමයි නිවනට යන පාර. එහෙනම් ඒ සඳහා මේ ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝකේ මොකක්ද? ලෝක සමුදය මොකක්ද? නිරෝධය මොකද්ද? නිරෝධගාමිනී ප්‍රතිපදා මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මේ දේශනා කරේ. එහෙනම් ඒ සඳහාම මේ අවබෝධය පිණිස මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියමින් මේ සූත්‍ර දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. කරමින් ඔබ ධර්ම ශ්‍රවණය කරමින් මහා කුසල් සම්භාරයක් ඔබ අප සෑම සිළු දෙනාම ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා කුසලයන් පුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරපු ඒ සියලුම පින්නතුන්ගේ අරමුණු යාකාරි මිෂ්ඨ සිද්ධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා අදිෂ්ඨාන කරමු. එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සිල දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අදතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුගම බටේපොළ ධර්ම වික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මෙල් සිරිපුර ධම්ම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට සේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයමතන මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.